උපාදානස්කන්ධෝ වේදසුපාදානස්කන්ධෝ සංයෝපාදානස්කන්ධෝ සංඛාරුක සංඛාරුපාදානස්කන්ධෝ විඥානපාදානස්කන්ධෝ මේ වච්ඡන්ති විච්ඡවේ සංකිට්ඨේන සංඛාරස්කන්ධාලුක්ඛා සංකිට්ඨේ දුක්ඛ අත්‍යතාත්ථ

ප්‍රඥාව සත්‍ය කරන ගුරු ඒ සංස්කාරය භාවනා කරන්න වශයෙන් අපි කොහොමද තේරුම් ගන්නෙ අපි තේරුම් ගන්න යුත්තේ තේරුම් ගන්නකොට මොකද අපිට වෙන්නේ ඒ කාරණා විතරක් යොමු විශ්ලේෂණ කරලා විද්‍යාත්මක අධ්‍යයනයේ මුතුන පාදකවත් තේමාවක් අපිට ඉන්නවා මේක සංපාදාන සම්දේ කියන එක සංගතන හතේ ඉන්න පතනෝත විස්තරේ සාරාංශකාරක දෙන්න සාරාංශකාරක පාඩිය ඒකට උත්තරයක් දෙන්නයි අත්පත්නිකා කියන උත්තරයක් දෙන ආදානෙයි මේ ප්‍රශ්න නගා මේ සම්බන්ධයෙන් යාවද පිළිසගේ උත්තර බලාපොරොත්තුෙන් සාකච්ඡාවට මුල පිළිමක් නේ මේ අවස්ථාවේදී සාවස්තික ඉස්සතර බලාගන්නවා බුදුසසුනට විසින්ම උත්තර දීමට ආරම්භයක් සමර්ථමානී මේ පිළිකරගත්තට පාදාරම් පද පහන් දුකයි කියන්නේ. ඒකට උනාත උත්තර ලැබෙන සිය කීවා දුක් පාදාරම්පද වේදන පාදාරම්පද වන්‍ය පාදාරම්පද සංකාර පාදාරම්පද පාදාරම්පද විඥාන පාදාරම්පද මේ කියන පරිපාදාරම්පද තමයි අපි සාමාන්‍ය අනිත්‍ය සංඥා අනිත්‍ය තා විතර කිරීමට නිදර්ශන කර ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මේ පහ එකක් වශයෙන් උපාදාන පිළිපතේ රාශි වෙනකොට බහුල වෙනකොට යොමු වෙනකොට ඒකට කියනවා රූප උපාදාන වේදනික ආදාන සංකල්ප උපාදාන සංකල්ප සංකාර ආදාන ඒක නිසා මෙතන රූපස්කන්ධයත් රූප උපාදාන සංකල්පයක් කියන එක මමකට කියනවා ඒකකට කළ ගන්න. ඒ වගේම වේදනා ස්කන්ධය වේදනික ආදාන සංකල්ප. සංඥා ස්කන්ධය සංඥා උපාදාන සංකාර සංකේත සංකාර උපාදාන සම්බන්ධය විඥාන සම්බන්ධය විඥාන සම්බන්ධය මේක අපට ඉත යොදනකොට යොදනකොට ඉන්නේ තේරිච්ච කාලෙ නෙමෙයි අද මේකෙත් අනිවාර්ය පරිණාමයක් තියෙනවා ඇත්තට මේක අපි මුළු කාලේ ගන්න දේ අවසාන කාලේ ගන්න දේ ප්‍රශ්නයක් අවසාන කාලේ තේරුම් කරගෙන තේරුම් කරගෙන යනකොට මුළු කාලේ තමයි මේ ගැන දැනගෙන හිටින්නේ අපිට මේ ප්‍රශ්න කරන්නේ. ඒ සාකච්ඡාවට එක එක මාතෘකාන් වලින් මේ ධර්ම රත්න උදා ගන්නවා. ධර්මයට වැද ගන්න අපේ අතර මේ මාතෘකා බොහෝම සාරවත් ධර්ම දේශනාවකට විතරක් සාකච්ඡාවක් මේ ඉතාලම මේ පිළිබඳව ජීවිත විස්තර සාමක විස්තරයි මේ රූප රූප සංගයක් ඊගාවට රූප උපාදාන සංගයක් වඩපත් වීම කියන එක විස්තර වශයෙන් ඉදිරියට ඒක එක්කනාගේ බඳුන් මට්ටක් ඊවාදීම සර්වේ විවිධ සංකල්ප දිගේ පුරා විස්තර කරනවා. තමයි ඒ ඔක්කොම අපිට මේ සඳහන් කරන්නේ නැහැ. යාදෙන එකක් පාඩක රසවත් කොට කරකවන්නේ මට්ටමද අනිත් ඒවාත් එක්ක කලකා ගැනීම සාමාන්‍යයෙන් කරන්නේ අපේ මූල ධර්මයන් අපි රූපස්කන්ධය කියලා සාමාන්‍යයෙන් කරන්නේ මේ අපරාධියක් ඒවා සාධන සාධන කරනවා සාධාරණ කන්නේ මේ රූපස්කන්ධය. ඒ තවදුරටත් පතරියාද තේජෝ වායු ඇති කරනවා ආකාශය ඇති කරනවා මේක නිසා අපි පතරි මුක ආපෝ තේජෝ වායෝ කියනවා ඒවා අතර පවතින ආවුදට අවකාශ රැකෙනවා වේදනාවල ගියාම අපි ඉන්නේ වේදනා සාගරයක කියන්න නෑන සතෙක් යන ඉදිරි අප වෙන ඒ වේදනා කියන්නේ සරලව කියනවා නම් සුඛ වේදනා දුක් වේදනා දුක් වේදනා කියලා. තවත් සමහර වෙලාවට විස්තර ප්‍රස්තාර අනුව කියනවනම් සුඛ වේදනා දුක් වේදනා සෝමනස්ස වේදනා දෝමනස්ස වේදනා එක්කා වේදනා පහළ කරනවා. ආයික සැකද මානසික සැකද සහ ඒ ආසකද නැති සැකද නැත්නම් එක්කා වේදනා පහළ කරනවා. ඊගාවට සංඥාව ඒක ඒක ආකාරවලට සංස්කාර කිව්වට පස්සේ වේදනා සංඥා කියන চৈতසික ඇර අනිත් ඊළම চৈতසිකයන් සංස්කාර ප්‍රස්තාර ඒක වගේ අතුආවල අතුගන්න කොටල සූනලතු විස්තර කරන් වෙන්නේ විකාරක විඥානය කියලා අපි මෙන්න පොදුවේ හිත කියන එකයි මේ රූප මේ රූප ඡන්දය යන වෙලාවට සතර යාපෝ කියන වායු කියන අතර පාදක කරගෙනයි හතරක්. සතර මා භූතයන් සත්‍ය කරගෙන ඉවර උපාදාරණ සත්‍ය කරගෙන කරන්නේ. වේදනා සංඥා සංස්කාරකයේ මේ කියන්නේ මේ ප්‍රශ්නය. ඇතිවීම සාධක කරගෙනයි වේදනාවක් හෝ හඳුනා ගැනීමක් කියන සංඥාවක් ඒව නැත්නම් සංස්කාර සම්බන්ධතාව වලින් චේතනාව හැම වෙලාවෙම පාල වෙනවා ඊට ඉස්සෙල්ලා ඒ ඇත බුද්ධයන් ඇතිම අනේතනා මේ සත්‍යයක් ඇතිම නාසේත ගඳක් ඇවිල්ලා වැඩිම ජීවිත රසක් ඇතිම කායත පහසක් ඇතිම ඇතිම පස්සේ දුක්යෙන් තොරව කවදාකවත් වේදනාවක් ප්‍රඥාවක් සංස්කාරයක් නැහැ. අවසානීය සාවුනේ විඥානය ඥාන දුක කරගෙන කරගෙන තාවයි. ඉතින් ඒ තා ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් මේ උපාදාන සත්‍යයක් නැති සාමාන්‍ය සංස්කෘතිය කරනවා. ඒක පාදාන බවක් නැති ඉතාමත් විචිත්‍රයි. ඒක ඔච්චර විචිත්‍රයි කියනවනම් සාමාන්‍ය සාමාන්‍ය ප්‍රඥාණී අභිෂේක ලැබෙන්නේ නැති කිසිම කෙනෙකුට අභීතව ලෝකෙට ඒක දකින්න පුළුවන් දැනගන්න පුළුවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන මේ අභීතවාදය කරන්නේ. දුකයක් නිසා ඒ පාදාන බාහිර ඇති වේදනාව ඇති වෙනකොටම මේ වේදනාවේ සැපට අල්ලාගෙන දුකට අයින් කරන්න අපි ප්‍රයත්න කරන හැටි සංඥාව වෙනකොටම විපල්ලාස්කපත් නොවි සංඥාව පිළිබඳව බලන්න මේ පුළුවන් කියන හැඟීම හෝ විකාර සංස්කාර අපිට ඒ දකින්න ආන ඉදින මොනම දෙයක් නැතුව චේතනා පහර කරගන්න නැතුව සම්පූර්ණ සතියකින් සංකල්පන සිද්ධ පුළුවන් කියන ගතිය. ඒ වගේම විඥානයේ වගේ ඒවා වෙන්කොට බලන්නේ නැතුව සියල්ලම සමස්තයක් වශයෙන් බලන්න පුළුවන් ශක්තිය මනුස්සයාට උරුමයක් යාගේ ඒකේ ශක්තියක් කියන එක මේ සර්වඥ පාඨයක් තමයි පාඨය. නැත්නම් ඈම ආගමකම කිසිදු මේ කතාකාරයෙක් කියලා බැඳෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ ක්‍රියාස්තාවෝ මේ ආදරය වක්තිය ගෞරවය ඇති කරගත්තේ ගුරු පොවන් පිළිබඳව මේ රුක්මන ගතිය අවදාපත් ඔබලට දැනගන්නත් බෑ ඒක ඉක්මවන්නත් බෑ වේදනාවල මේ වේදනා තුනක් තියෙනවා ඒ ඉස්සර වේදනකට ඒ බාහිර වේදනකට නැත්නම් ඒක පරතෝ සංකල්පයෙන් වෙන දුු වේදනා බලන්න පුළුවන් සත්‍ය ඔබලාට නෑ කියන යහපත් වේදන තමයි මේ සත්‍යාවයි ඒ කතා කරන්න ලබන්නේ. ඊගාද සංඥාව ගත්තාම එන්න දෙයක්ම විපල්ලාසයෙන් නිමයි. සත්‍යය විපල්ලාසයෙන් තොර සුත සංඥාව කියනවා කියලා මේ සංඥා ලෝකයෙන් ගන්න අත්‍යන්ත මේ සත්‍යය දැක්කන්න බෑ කියන පදනම තිබෙනවා කියන්නේ ඒ ආගම. ඒ ආගමෙන් තමයි සංස්කාර කියලා කියන්නේ මොනදේ ආවත් ඒකට ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. ඒවට හැප්පෙන්න හදන ගැතිය. ඒව හදන්න හදන ගැතිය. ඒව නඩත් කරන්න හදන ගැතිය මනුෂ්‍යයා අදහන. ඒ නැතුව මනුෂ්‍යයාට ඒක භාවනාවෙන් බලන්න පුළුවන් ගැතියක් තියෙනවනම් ඒකේ අනිත් සෑම කෙනාම කිව්වේ මේ කියන දේවල් පිළිබඳව සත්සන්දතාවය බලන්න. ඒකට දෙවියන් ගැටත් ගන්න තමයි ඒක. ක්‍රියාවක් කරනවා. ඒ කොම්පියුටර් එකකට යනකොට ක්‍රියාවක් කරන්නේ ඒක පිළිබඳව බෞද්ධ ක්‍රියාවට සුකනක් ගන්නවා. ඒ තාදාපේ විදිහට දැන් මේක කුලියක් හදාගෙන අපකට තියාගෙන පිටිපිටි පිටි අතර කරලා ගන්න ලොකු ආගයක් සත්කාරයක් කරනවා වගේ ඒ වගේ තමයි ලංකාවේ රෝදයක් කරනවා. ඒකට මේ ගොල් වෙන ගැටිය දෙවියන් වහන්සේගේ දැනෙනවා. බලාපොරොත්තුෙන් නේද වෙනවා ලෝක වෙන නිසායි මට මේ ඒක දුක් ඇති වෙන්නේ දුක් කරදර ඇති වෙන්නේ කියලා දැනගැනීම අයිතියක් හෝ පුළුවන් කරක් නැත්තේ නෑ කියන පරමතම ඒව බලේ ඒක ඉපාදයේ සැලයි කොයි එකකත් ඉම සත්‍යතාවයක් තමන්ගේ ප්‍රතිපත්තික ක්‍රියාත්මක වෙලා මේ මත් වෙන ගතියෙන් වෙන් වෙන්න පුළුවන්. එතෙන් සිය සමාධි ප්‍රඥාව අපි ගන්න පුළුවන්. එතකොට ඔබ අර අරකට ගන්න. ඒක පිළිබඳව ඔබේ ඇත්තට දැනගන්න. ඒක ඉස්සර ආරම්භක ඒකයි කියන්නේ. ඒක ධර්මලකාරී කියන්නාන්ගේ ලක්ෂණ මේ දෝෂේ ඉන්නා වූ මේ කියන්නාන්ගේ වහලුද ආපි ජනතාවට ලයිද. ඒක නිසා ඒක උපාදානයේ ජීවිතයයි උපාදාන වෙන ඇති දැනගන්න ඕ උපාදානයෙන් ගැලවීමක් එක්ක දෙවෙනි ආකාරවලට යටතේ ඒ වගේ තමයි විඥානක විඥානය දැනගන්න හැකියාව. එන්නත් මේ ඉගේ කියන මේ බෑම දෙයක් මතක කරගෙන කර කර බලන ගැතිය ඉතින් මේක දුක්ඛ කියන විදිහට වෙන්නේ කර කර බලන ගැතිය ඒක දුක්ඛ කියලා. අවබෝධ කරගන්න බැහැ. එන්නත් ඇල වෙන්නේ උපාදානයක් ඇති කරගෙන ඉඳ කියන කාවදලම එන්න මේ සාමය පාඨනාන දීපේට ඒ පාදාන ස්වරූපෙන් තොරව විද්‍යා දැක්කම අපි කරන්න පුළුවන් දෙයක් තමයි සුලෝකේ සම්බන්ධ කරගන්න. ඒකා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ස්කන්ධ පහක්. මේ එක එකක් මේ උපාදාන හැදෙන හැදෙ විස්තර කරන්න නම් මේක නම් සාමාන්‍ය ලෞකික ප්‍රඥාවදී එරත් ලෞකික ඥානයේදී අවබෝධය දෙලවර කරනවා. සර්වඥයන් දෙවිවා පිළිබඳව සංකා ප්‍රත්‍යක්ෂ ඥානෙ නොලැබුණාද ඒ තාකල් වෙනවා කවදාහක් මේක පිළිබඳව නැහැ. ඒක තමයි ධර්මකථා කරන දේ කරන්නේ යම්කාට මට මේ ධර්ම පිළිගන්න බැරි කියන රත්යන් සම්පාදක ආනන්ද නැද ඒ ආකල් මොන සදාගම් යම් කාලයක මට මේ ඔය පැහැදිලිවම දැක්වුණා මම එදා මම මේක මේ ලක්ෂණයට තවත් ඉදිරිපත් කරනවා කියලා මම බලව 18ක් පස්සල අත්තරී කියන්නේ මම දෙවියන් කලේ ඒ මහා බලවතුන අදාළ දීපිකත්වයට අදාළ උතුමාකාර මේ කරන්නේ දුරු වෙන්නේ නුකු ඉතින් මේ එක එකක් ස්කන්ධයක් එක එකක් පාදානක් ශ්‍රේෂ්ඨලාභයක් කියලා. මම දැන් කාම ඉස්සුනා කියලා දැනගැනීමේ ශක්තිය කර කාමයට පන්තායට තියෙනවා. අනිත් පැත්තෙන් මෙන්න මෙන්න මේක තියෙනවා ඒක දර ගන්න පුළුවන් කියන දේ ගන්න එක තමයි සත්‍යයනේ. ඒක කියනවා ඒකට නෑ ඒක කරන්න බෑ කියලා කියනවා ඒක විද්‍යාත්මකයි. විද්‍යාත්මකව කරන්න එපා. වෙනවාට දෙන්නේ මම ඉවස්වද කියලා. ඒකේ දැනගන්න පුළුවන්කමක් තියෙනවා වැඩ ගන්න පුළුවන් කරත් කිසිමයි පරිවර්තන පුළුවන්. ඒකත් පිළිගන්න නැතුව සාමාන්‍ය ආමේ ගැලින්නක් කියලා. ඒකෙන් අපිට කරන්න දෙයක් නැහැ ඒ කාමයේ අධිෂ්ඨාන ඒ කාමයේ ප්‍රතිභාව භාවයට පත් වෙනවා. ඒක ඒක අපිට කියන්න කරන්න දෙයක් නැහැ. ඒ කියන මට්ටමකට මේ ආනියම ඉතර කරගෙන පිළියම් කරන දුෂ්කර පැත්තකට ගන්න එක කියන්නේ ඒක නිසා කාමෝපාදානයක් කියලා දෙයක් ඒකේ පළතුන බව මුලදා දේශන කරලා විස්තර කරන්නේ මේ කාමෝපාදානය කියන සංකල්පය මිනිස් ආකාමයේ ඇතුළත නැතිද විකමයේ වශයෙන් සිතාමයේ වශයෙන් සත්‍යයක් වශයෙන් දැක ගන්න පුළුවන්. සංඛ්‍යා රූපයට අදගෙන ගන්න රූපයේ විදේ වැඩි ආකාර දැක් කරගන්නා වූ රූපයේ පිළිබඳව ලෝකයට ඇති කරන්නා වූ කාමයේ නැමැති මායාකාරී රූපයක් ඒ කාමයේ අතුනට පස්සේ සම්පූර්ණ ඒක දැයි අපි මේ සාධාරණ කියන ඊගාව තමයි ඒ වාගේ සිත්යක් කියලා. දෘෂ්ටි. ඒ දෘෂ්ටි වශයෙන් අර වගේ ප්‍රේමණීය කාමණීය වස්තුකට හැදගඳ ගන්නවා වගේම ස්ථානයේ ඕබිනාදයක් දක්වනවා වහාම ගැටෙන කිසිම තත්ත්වයක් ඇති වෙන්නේ දුක්ඛ ගන්නවා. ඒක නිසා කොහොමදක්වත් තේන්නේ අදටම තමයි. කැඩෙන දීවිදි හේනල්ලක් කතා කිව්වා වගේ ඔක්කොම හොඳ කරත් ඒ නරකක හිතකට ඒ දෘෂ්ටිය අයින් වෙන තාකල් මේක තේරෙන්නේ නරකයි. මේ වගේ තමයි මෙහිදී තන ආදර රජමාලිගාවට ඇදී තිනවද තමයි ප්‍රේමනාට දෙනක සුත්තම වැඩයක් කිව්වොත් ඒක දෙන්නේ නැහැ. ඊයර මුලින්දී දෙන්නේ කල්ලාස් කරනවා. ඒ වගේම තමයි සීලක දුක සීලකට උපාදාන කියලා කියනවා. මේ ලෝකයේ විශේෂයෙන්ම සිත් ආගමනේ කමලගේ ඒ කලිත සුත්‍යය කලිත සීල දුක ප්‍රතිපදා යාත්‍රා කරනවා. ආදී ඒක ප්‍රතිචාර දැටි අපිටම කාණ්ඩයකට වැටුණාට මේ ජීවන් නොලැබුණ ඉතිරියෙම සමාන දෙයක් දෙනවා ඒක අනික් පැත්තට ගියේ නැත්නම් සියත් දොස් කියනවා කොහොමද මේ විශාල හේතුකම් පැත්තේ ප්‍රාදානදී ඉලක්කත කරනවා කියන කරානාත ප්‍රාදානවල වැඩේ ඊළඟ උතන මේක දෙකෙන් හදගත්ත ඉලක්ක වගේ දෙයක් කියලා දෙකක් කරගන්නේ සමාධිය ඇති කරගන්නයි සමාධිය ඇති කරගන්නේ ප්‍රඥා ඇති කරගන්නයි නමුත් මේ සීලේ දැරිතට ගැනීම නිසා ඊයත්ට සමාධියේ සංකල්ප බාධාවක් ස්වරූපයක සීලේ දැරිතට ගැනීම නිසා සීල කුසලයෙන් සමාදන් වීම ඒකට ප්‍රාදානය කරනවා එතකොට කියනවා මේ නෑතක මේ අවුලුත් ඇතිවෙනා වූ සුදු දෙකේ තුනේ ඒ ඉස්සර දෙකේ දාන සීල භාවය නෑ දාන සීල නම් දැන් තමයි ඔය භාවනා නම් කියලා තියෙන්නේ. ඉතින් විශ්වයේ දාන සීලකෙන් කාර්මිකා කරමින් ගිහිලා වෛශ්‍යික ඥානවත් දක්වා තුනට ඒ ජීවිතයේදීම රූප උපාදානයේ ඒකත් අපි රූප උපාදාන සම්බන්ධ කරන්නේ. අපිට පුළුවන් කාර්මිකා කරන්න දාන සීල කරන්න. ඒ වගේම මේ වේදනාව පාදාන සංඥා පාදාන උදලෙන් හදන්න බෑ. කියලා දැනගෙන ඉස්සරහට දුක් දකලාවක් කරන දකින්නදී පාරමිතා පුරුෂයාව භාවනාවකින්නේ ඒකාර පිළිදි. අනිත් මේ සීලය මෙලොවතය සනාධිකයි ඒ සනාධිය මෙලොවතුන් සත්‍යාවකත් ඒ සත්‍යාවකෝවතුන් මාර්ගඵලයයි කියලා මේ සීලේ ප්‍රයෝජනේ බලකලා උපයෝගීතාවයට බලකට ඉස්සරහට ඒ මෙලොවතේ මුලින්ම බලන්න පුළුවන් මෙලොවතේ මෙලොවන්නේ පුළුවන් කියලා කිසිදන්නේ පස්සේ ආවොත් එය එහෙම නැත්නම් සීලෙන්නේ අපේ මේ ආත්ම බව මතු නිවන් දකින්න අදහස. මතු නිවනට ආකාරයට දකින්න අදහස. අද ඉන්නේ සානත්ම ඇති ඉස්සක්තිය සීලෙට යනවා. එතකොට දැක ගන්න පුළුවන් අද වෙනකට වඩා සීලෙට සමාදානයේ තියෙන ආත්මය. ඒ නිසා සීලකට උපාදාන කියලා දුක දැක්කට අල්ලගෙන ඉන්න එක සිදුයි. ඊට අනුව අත්වාද උපාදාන ඒකට නිදේ සක්කායිකව අන්දිවලු නිදේ ඈම දෙයක් පස්සේ කරන්නේ මම ප්‍රතිපෝණි කරේ. රට කියන්නේ මානිය විදගෙන. ඒක බලන්න ගත්තොත් එනදාම ඒ සක්කායිකව කියන කතාව හරියටලා අපි මේ ප්‍රබලම කාර්යාවේ තමයි ඇර සහතන් වහන්සේට මේ දෝෂේ දින කරන්නේ අපිට ලබා ගන්නවා. අපේ විද්‍යාවට දැක්වෙන තාපී පිටපත් බලපත් අපි හිතා ගන්න ඕනේ මේ රූපයක් නැත්නම් රූපස්කන්ධය රූප උපාදාන ස්කන්ධයක් වඩ ගන්නකොට මේ උපාදාන හතරේ කොයි එකද හරි අපි අපි ඊගාවට වේදනාවක් විඳිනකොට මේ භාවනා පිළිවෙත පුරුවක් පුරුදයක් නැති, ගණන් කාලා නැති, සමාන වශයෙන් වෙනම සාකච්ඡා කළා නැති ඕනම කෙනෙකුට මේ වේදනාවට මේ දේ උපාදාන කයින් එකට අනුකූලයි. ඊගාවට යමක් පිළිබඳ හැදීම සංඥාවක් ඒකකට බලයි. අපේනකොට ඒ සිද්ධියේදී ඒ කන රූපේ පිළිබඳව සාපේ පිළිබඳව සංඥාවක් ආවෙනවා. ඒ සංඥාවේ කාන්තේ. මේක අතරින් එකට අනුකූලයි. ඒ වුණා නම් ඒක පිළිබඳව ඒක පුදුලෙක් වෙන්නේ නැත්නම් ඒ වගේ තමයි සංස්කාර කියලා කියන්නේ අපි ඉන්නේ ඉතිරිපත් කරන සෑම දෙයක් අපි හදගන්නවා. අපි හදක් කරනවා. අපි මේ ඇති තාලෙන් දැන් මේක පිළියම් කරන්නේ. අදාළ වැඩ කරන්න ඕන ගාන ඕන මදින් ඕන රවුම් කරන්න ඕන. ආනේ දේවල් කරන හැම වෙලාවකම අපි කරන්නේ අපේ කාම සාදාන. ආ රාජ්‍යන කාලේට විවාගෙන දීප්ති උපාදායන වාස්මින කායද ඊළඟට උපාදාන උපාදානයට පරිගත ගන්න කරපගන්න වෙන කාලෙට අත්වාද උපාදාන කරනවා ඒ නිසා දෙන්නේ එකම දෙයක් පිළියම් ගන්නොත් ඥානයක් ගන්නවා ඉන්නාදු ලෝක ඕනම දුන්නොත් සමාන ඉඳලා දෙන්නට සමාන දීප්ති බලයක් ඒ එක එකනා ඒ ඉති වැඩ ගන්න හැටි ඒක වැඩ ගන්න හැටි එක තමයි ඊගා දුක්ඛ මේ ලෝකේ ආදී ජීවිතයක් නම් ඒ කාලේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ හැම කෙනා විතරයි වෙනස් කරාට පස්සේ මම ඒක තමයි වගේක තමයි රැකෙන්නේ. වගේක තමයි මේ හොඳම ස්ථේජ්ජදී කියලා ඉස්සර ඉඳලා කරන්නේ. ඒකද හේතුව මොනම දෙයක් අත් ජීවිත කාලේ අපිට ඒ කාර්යය කරන්නේ. මේ හැඩගැස්ම නිසා තමයි අපිට දෙන්නේ භයානකම රෝග රාජ්‍යය කියලා කියන්නේ. ඉන්නවා කියන්නේ ඒක කරන්න බැරි ලෝක ඒ චේතනාවට හේතු වෙනවා සිත්ති ඊළඟට ඒ ආගම තමයි විඥානය ගත්තම අපේනාම එක්කනව මගේ දැක්ම මගේ දර්ශනය කියලාද මගේ දක්ෂ මගේ දර්ශනේ එතේ එතේ විදිහට විචක්ෂණ බවටපත් වෙනවා. ඊට මට වැඩි උසස් වෙන කෙනා ළඟට මම දැන් යනවා. ආදී වශයෙන් අපි හැම අපේ දෘෂ්ටි කෝණයක් මේ මේක උදාහරණ කරලා අපි ඒක ඒකයි කරනවා. මේක තමයි පිට කාල වෙච්ච එනවාට රූපේ වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් දුකක් නැහැ. කිව්වා සබහන්ත දේවල් ඒවත් සබහන්ත ලක්ෂණ කියන. නමුත් ඒක මේ අත්වාද කාම පිච්ච ඊළඟට ආදී මේ පාදානිකින් දාගත්තට පස්සේ අපි අර තෝලක පාදකයි වගේ කරා. තෝලක වගේ හැරෙන හිඳක් කියනවා. නමුත් කියන අදින්තකව අතද අධ්‍යයනය මේ වස්තු ගන්න හැරෙන කර්ම කර්ම ගන්න හැරෙන කර්ම කර්ම ගන්නවට හැරෙන ඔන්න නලෝ ගන්න ඇල්ලුවට පස්සේ එතන බලන්නේ ලෝභ ඉවලෙට ඒක දුරක් පාඩම. ඒ වගේම මේ නාටකාරින් සම්බන්ධ දෙයක් දැක්කම තමයි මේ දැකලාගන්න ඔය පාවිච්චි කරන දෙන්නේ මේ සීලක් කියන උරුමකෝම ගත්තාම සීලව ඒකට අතලා. අත්‍යවශ්‍ය උරුමකෝම ඇතුලේ ලොඳ කියන එක ඇඟිල්ල දාලා හුරනවා. උගල අවුරක් කරගෙන ගන්න කියවන්නේ අවුරු කරපුවාම අතට අර ඉතින් ගන්නවා. කාන්තර දාන්නේ අත දිගයි. ඊට පස්සේ ඇතුලේ ලොඳ අවුරු මුත්තේ ගන්න කියන ගන්න බෑ. නමුත් අවුරුක 10ක් තු මේ ලොඳ අවුරු අතහරල අත නෑට කෙලික් කරලා ගත්තොත් තේරෙන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. ඒ නිසා මේ මුළු අටවලා තියෙන මනුස්සයාට අර ස්වරූප කෝඩෙට දැක්ක දිනවා මේ දේශනා. ඉතින් කියන්නේ මේක අපට ආරෙයි. ඒක ඉතාම ධර්ම වල ඉඳලා ධර්ම ලාටුවක් ආවා. ඒ හදිස්සියේ ගොඩිය එනකොට අපලයක් වෙච්චාම ඉතින් කියන එකට ඉකලන කතා ගොඩ වෙච්චාම අල්ලන අල්ලන කරවුවේ ඒ නිසා ඒ ගොඩියට දුරවක් ආවා. ඒ වගේ යාත්‍රා ගොඩ වෙන්නේ ඉස්සෙල්ලා ඒක ඇලෙනවා කියන්නේ මොකද නමුත් ඒක වස්තුවට බාධාවක් වෙනවා නමුත් මේකල අල්ලන අල්ලන කරන අල්ලන පටන් ගන්නවා ඉන්දියාවේ පොලියත් ඇලෙනවා ඒක අදාළ ළමයින් බලනකෝ වාගේ පොළොවට කෙනෙක්ලා ආව වගේ ඒ වගේ මේ ඇලෙන සුළු ගැටිය ඒක ලෝකේ ස්වභාවය අපි දාගත්තා පස්සේ තමයි අනිත් සංස්කාරවල බැඳෙන තරක් මේක කවදාකවත් මේ ජීවිතය අතුරේ මේ සංස්කාරයෙන් කරන්නේ ඔබේ ඉතාමත්ම සංවේදනීය තැනම සර්වඥාතිගේ මුතු දර්ශනයකට කියලා උන්වහන්සේ මතක් කළා මෙතන තියෙනවා ලොකු මෙතන තියෙනවා ලොකු ප්‍රවිෂ්ඨය මේක තියෙනවා ලොකු ප්‍රවිෂ්ඨය මෙන්න මේකට අවබෝධ වෙන්න නම් අයෝනිසමස්කාරය අතහැරලා යෝනිසෝමනිකාරී මෙලෙලේ හට ගන්නා දලට මූලයේද අපේ මනස්කාරකම රූපයක් දක්නකොට මේ ඒ රූපයේ ස්වභාවය හෝ අත්ප්‍රඥය හෝ විඥාන විඥාන හෝ බැලින් වෙනුවට දක්ින බව දක්ින බවට නමුත් අපිට මුළු ලෝකෙම උගන්වලා තියෙන්නේ වහාම මේ රූපේ රස විඳින්නයි කියන්නේ. මේ රූපේ තියෙන කාමනීය බව, ප්‍රේමනීය බව, දර්ශනීය බව දැකගත්තේ නැත්නම් අතන කොහෙද දැකපු ඇත්ත එක. කරන්නේ ඒ ලක්ෂණ බව. ඇදී රූප දැකීමේ චන්තරේ කියන අපකට දැක රූප විලාවක් තිබෙනවා. කාණ්ඩ වාක්‍යයක් වෙනකොට ගත්තත් අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ කල්තරියාමතක කරලා ඒ සත්‍යරසේ වැටිලා එහිම භාවි භාවි ගත කරගන්නවා. ඒ කියන්නේ උත්තමෝ ඒකට ඇතරෙන්න. සර්වඥාන්තේ මතක කරේ ඉතර කක්කලුනාදයක් නක් අත්හැරලා. මේ දැන් සත්‍යේ කණින් මම මේ අවුලයි නැත්නම් කන කක්ක ක්‍රියාත්මක වෙන්නේ කියලා. අහන බව දැනගන්න කියන්න මෙන්න මේ උපාදාන කරගන්න පිළිබඳව මුල් මුල්ම දර්ශන මුල් මුල්ම ආදාය තමයි මේ සත්‍ය කියන කාරණේ. ඊගාවට නාසයට ගඳ සුවඳ, දිවට රසයක්, කයට මනසක් ලැබෙන හැම වෙලාවෙදීම මේ මේ ద్వාර පිළිබඳව එළඹ සිටිනවා. ආරම්භණය පිළිබඳව සංගම් ප්‍රත්‍යක්ෂ වෙන ගැතිය නෙවෙයි. ආරම්භණය පිළිබඳව ව්‍යංජන අනුව්‍යංජන වෙන ගැතිය නෙවෙයි. රස විඳිනේ නෙවෙයි. ඒ රස විඳිනේ තුන තමයි මේ කාම උපාදාන, විස්ස උපාදාන ආදී උපාදාන භාවේ. විපල්ලාස පහළ වේ. මේ වෙනුවට මේ ద్వාරයට පිට යොදන්න පුළුවන් නම් කුයිතු කියලා කවදාකවත් නැතුව ඇහැ කියන රූපේ දැක ගන්නවා. ඒ කවදාකවත් ස්ථානක ප්‍රත්‍යක්ෂය. ඇහැට කවදාකවත් දැක ගන්නවා. කනට කවදාකවත් කන අහන්න බෑ. ඉවට දිවේ රසයක් නැහැ. නාසයට නාසයේ සුවඳක් නැහැ. කයට කය වශයෙන් පහසක් නැහැ. බොහෝ විචාරයේ මේ මේ මේ කාර්යකෝපිතින් ගතිය මතක් කරලා තියෙන ලෝකෙ තියෙන හොඳම කඩුව ගත්තොත් ඒ කඩුවට බෑ තමන්ගේ තමන්ම කතාව. ලෝකෙ තියෙන සාධම දේ තමයි කියවන්නේ දියමන්තිර බැදීමක් තමයි. දියමන්තිර ඕනම දෙයක් තමයි. අපේ අත කතාව කතා කරලා ඉංග්‍රීසි දෙන්න බෑ ඉංග්‍රීසි දාන්න. ඒකට වෙන ඉංග්‍රීසි දාන්න. ඒක පිළිබඳව ස්පර්ශය, ඒක පිළිබඳව සංඥාවේ යැයි සිදු කරන්නේ. මේ ගන්න මොකක්ද කරන්නේ? මේක ඇඟිලි දෙකම ගන්න ඇඟිලි කරේ අත්‍යන්ත තියෙන්නේ. හැප්පෙන වෙලාවදී හැප්පෙන එකේ වගතුන් බලන්න. ජීවත් අපි ඇඟිලි උදාහරණ කරනවා. ඊයකට තුල ඒ මොය තුල ඒ ආදාර තුල ඒ ගැටි තුල මේ උපාදාන සම්බන්ධය වෙනවා. ඒකම තමයි කප්පලෙකේ තියෙන කරදරයක්. මේක මේ ආමානි කාලයේ අපකල ඉන්දාස්නක් කරලා තරුණ ව්‍යාපාරකයේදී පිළිතද ප්‍රකාශ කිරීම කියන කෙනෙක් නැති වෙනවා නම් ඒක ඉතාමත් සාධාරණයි. මොකදවටනම්දී මේක Taman වශයෙන් භාවනා කරලා භාවනා සම්පූර්ණ කරලා සුදුසුම අධ්‍යක්ෂක. එයාට කණිවිඩේ කියන්නේ. ඒ නිසා පළවෙනිම සංඥා කොටන්නේ ස්වාමීන් වහන්සේ යම් ආකාරයක පිළිවාක්‍ය ප්‍රකාශ කළාද යක්ෂී සම්පේ ධම්මපස්සක් සම්යෝග සම්බන්ධය ඔස්සේ ප්‍රති ඇති වෙන සෑම ධර්මයක් ප්‍රමාණය කළා කියලා මේ ධර්මයේ අවබෝධ කරගන්නවා. මෙන්න මේ ධර්මාරාමකත් අපිට මේ දේ ගැටේ ලබා ගන්න පුළුවන් බෑ. අපි අද බුදුරුණන් පහල ලැබෝම කල්පනා කුතුහල වගේ අනුන්ට බඩ කියන්නයි දුරු වගේ අනුන්ට රඟපාන්නයි කොච්චර දුරකයි. නමුත් අපේ අතන මේ අන්‍යා කොණ්ඩ ජානකෝ තාම ප්‍රකාශ කරලා නැහැ. සත්‍යංග නිරෝධය. සංකෘති නම් දේ නම් සත්‍යංග නිරෝධය. මේක අපි ධර්ම කටකවත් වශයෙන් ඒක පාක්ෂික පාක්ෂිකව කොච්චර දුරකටවත් කරලා දිනවා කොච්චර දුරයි අපි සංඥා කොච්චරයි. අපිට අවශ්‍ය වෙන ඇතුළත මේ සංකාදානෝදත්තේ පාඩම රූප බලනකොට ඒ බලන වැඩි වෙන්නේ. නැත්නම් ద్వාරයේ හිත යන්න ඕනේ ආරම්භයේ දොරට යනකොට. ඇඟිලේම බලනකොට අපි ඇඟිල්ල අවබෝධ කරගැනීම ඉස්සරහට වකාලනකොට ඒකී වකාලනකොට ගණිතයක් අල්ලනකොට නැති වෙනකොට අපි මේ දෙකේ අල්ලන අරමුණේ කටි ලක්ෂණ පරීක්ෂා කිරීම නම් සහජ ආදීන් ලබන දින මොකද කියනවා මේ දෙකක්. මේ දුරු දුන්නේ රෝගෙන් ළඟ සමාජයක් වශයෙන් කොහොමද තුනට අපද කරන්නේ අවුරුදුත් කරන දැනුමේ කියලා කියන්නත් බැහැ අනිත් ඒ තමයි ඇගිල්ල ගැහුවට කමන්නේ කොයි එකකටවත් සමන් ඇගිල්ල ගැන කරන්නේ එහෙනම් උදාහරණ දෙකක් කලකන්නේ කිය කිසි විතර අස්පාදානක් සංගාදුක්ඛා යැපේ නිසා අපිට කවදාහක් ගැටීමක් ඉතරව තව කෙනෙක්ගේ කම්මස්වාගෙන් පුළුවන් නිවන් දකින්න. එතකොට ඒක ඉවවතේ කල්පනා ඒ වගේ ඒ යාන්ත්‍රණේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක ස්පර්ශය අවශ්‍යයි. වේදනා සංඥා සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ ස්පර්ශය පදනම් කරගෙනමයි. ගැටීමක් අවශ්‍යමයි. මේ ගැටීමේදී අපි යොමු සංස්කාරයේ යොමු වෙන්නේ ද්වාරයේ. අයොමු සංස්කාරයේ යොමු වෙන්නේ ద్వාර ආරම්භක කඩියපන්න කෙනෙක් තුනේ වෙනසක් තියෙනවා. ඒකෝන් තමයි මේ උපාදාන ස්කන්ධ පහළ වෙන්නේ. මේ සම්බන්ධයෙන් මම කලින් කියනවා ඉඳන් කතා කියනවා. එනමුත් කතා දෙකක් එනකන් සතුටු කරන කතාවක් කියලා ස්වාස් වේලාවට අත්තර වෙන තුරුයි ඒකත් අර අතර මනමාලා පුරුදු ඇල්ලා. සංකීර්ණ පායි ඇදලා යනවා කියලා මාළුසුදුත් ස්වාමීන් වහන්සේ අපි ලාවට ඒ ස්වාමීන් වහන්සේ කොහොම කතාවන් කළ සබසමත අදහගෙන කතා කරන ස්වාමීන් වහන්සේට උමදානක් දෙන්න ඉතින් සර්වඥාන්සේ දැන ගන්නවා මෙයා කිසික ලබන්නේ නැතුව ඉතිහාසයක් හදන්න නැතුව මම දේශනා කරන බැරි නිසා පොඩි ප්‍රශ්නෝත්තර මාලාවකට යොමු කරනවා පූර්ව ප්‍රඥාන්ත යනවා සංකේමඤ්ඤ තුමාට අවුරුදු දෙකක් යම් දෙකියන්නේ චක්කු විඤ්ඤා රූපා අදිත්‍යා අදිත්‍ය රූපා නපස්සති නත්ත හෝති නත්ත හොන්තක් කන්ද රූපයක් කියනවා මොකද පිළිලා නැහැ ඉස්සර වෙලක් නැහැ ඔබ දැන් ටික දිහා බලන්න ඉස්සර බලයි කියලා යන්න සිද්ධ වෙන්නේ අන්නේ රූපයක් සම්බන්ධව යක්ති සංදෝවා රාගෝවා ප්‍රේමෝවා ඒක පිළිබඳව මට මේ ජීවා කියලා අදහසක් හෝ මට මේක හොඳයි කියලා රාගයක් හෝ ඒක ප්‍රේම කරන ගැටයක් ඥානපරක තමයි අන්තිමකදී යන්ති ඇහැදරීමේ චක්කු විඥානය පහල කරන්න පුළුවන් ආදී වූ දුකාරාංගනය. ඒක දැකලා නැහැ. ඒක දකින්න වෙලක් නැහැ. ඒක දැනට බලමිනුත් නැහැ. ඒක නැත්තර බලන්න වෙන්නේ නැහැ කියලා හිතනවනම් එහෙම දෙයක් නම් අන්නේ මොකද කන්ද රාග ප්‍රේමය. එහෙනම් මේ පාදාන හේතු වෙනා වූ සංග්‍රහක ප්‍රේමය ඇති වෙන්නේ එක්කෝ දැන් බලන කියන. නැත්නම් බලව කිය නැත්නම් බලන්න වෙනවා. අනිත් කියන සංකල්ප තුනේදී අපිට සංග්‍රහක ප්‍රේමය තියෙනවා. ඒක මේ විස්තර කරන දක්වන ඉතින් කියන්නේ ඒක නයිද. ඒව නැත්නම් කියනවනේ මේ ප්‍රතිපක්ෂය දැන ගැනීම වගේ දැක්කලත් නැහැ, දකින්න වෙලක් නැහැ, බලන්න නෙවෙයි බලන්න වෙන්නේ නැහැ කියන එකෙන් අපි දරුවත් සාධක වශයෙන් ගන්න කියන්නේ. ඒක ප්‍රතිපක්ෂය වගේ දැකලන දැනට බලමින් මත්තර බලන්න වෙන දෙයක් නම් එන්නේ ඉතින් ආගතේ උපතුමා කියලා හදවතට පින්නන්න හදනවා. ඉගෙන ගන්න. ප්‍රකරණ ගන්නවල එක එක ණය ක්‍රම පෙන්වලා තියෙනවා. මෙතන හරුවක් කරනවා කියන්නේ නැස්ත්‍යා ක්‍රමයට. කොහොමද මාළික විශ්ව උඹට රූපයක් දැක්කෙත් නෑ, දැකලත් නෑ, දකින්න විදිහක් නෙවෙයි, දකින්න වෙන්නේ නැහැ. එහෙම දෙයක රාග ප්‍රේම මේ මේ ඡන්ද රාග ප්‍රේම ඇති වෙයිද? මාළික විශ්ව ආනන්දන්නේ නෑ. ඒක තමයි මම කරනවා. එහෙම නම් අපිට ගන්න දෙන්නේ රාග ප්‍රේම ඡන්දේ පාල වෙන්නේ එක්ක දැකලා දින්න මේ නැත්නම් දකින්න ඉන්න නැත්නම් මත්තර දකින්න කියලා හිතෙනවා. මොනෝතන තමයි උපාදාන වෙන්නේ. ඒක නිසා අපි දැකපු නැති රූප විදේ පෙර දැකලා නැති රූප විදේ දැන් බලමින් නැති රූප විදේ මත්තර දකින්න වෙයි කියලා හිතන රූප විදේ අපි නිවන් දැකලා අපිට ඒක භාවනා කරන්න දෙයක් නැහැ ඒක අපි නිත්‍යයි අපි ලෝකේ ලෝකේ කාම කෙනෙකුට ගන්න ලකින්නේ ඒ තරමට නිවනට කියන්නේ. මේ බොහොම වැදගත් වචන දෙකක් තියෙනවා ලක්ෂණය බලන්න. දැක්කෙත් නෑ දැකලත් නෑ බලනවා බලන්නේ පුරේ බලන්න වෙන්නේ. තුනේ හතර පිළිබඳව කිසිම කෙනෙක් කාමනා කරන්න ඕනේ නෑ. මොකද ඒක පිළිබඳව උපාදාන බාල වෙන්නේ නෑ. විකාම උපාදාන, විච්ඡ උපාදාන, සුඛ උපාදාන, උපාදාන අත්වාද උපාදාන. ඒ නිසා ඒක පිළිබඳව නිවන් දැක කලින් කරන්නේ. වලට අපි ඒක පිළිබඳව නික්ලේ. මේ විදිහට හරවචනාද අහනවා අත්පිට යනවා. අහලත් නැහැ, ඇහිලත් නැහැ, දැනට අහන්නේ නැහැ. මත්තර අහන්න වෙන්නේ නැහැ. මේක පිළිබඳව සංඥාකාරයක් වෙන්නේ නැහැ. චිත්ත සුත්තමිත මුඛයේ වශයෙන් අරගන්නකොට නාසයේද දිවට පහකට ලැබෙන දේවල් පිළිබඳව එක එකක් වශයෙන් අහනවා ඒවා අකර්මක වෙලක් නැහැ අකර්ම වෙලා මතකත් නැහැ සකර්මක කරගෙන ඉන්නේ සකර්මක නැතිව කරන්නේ නැහැ මේ එකක් නැත්තම් ඒවා පිළිබඳව සංඥා කාර්යයක් වෙන්න කාලයක් වගේ සූරෝම ඒ කාලේ කුතු ස්වාමීන් වහන්සේ කතා කරනවා මේක පිළිබඳව සංඥා කාර්යයක් වෙන්න කාලයක් එතන 11 කින්නක් කාල වෙන්නේ නැහැ මේක පිළිබඳ දුකක් නැහැ. ඒක නිසා විවාහ පිළිබඳව අන්න ප්‍රේම රාගිකට ගන්නවා. කියන ආඥාව සම්දේ සත්‍යයෙන් සම්දේ සත්‍ය පාලනය. ඒකට විරෝධ මාර්ගයක් අවශ්‍ය කරනවා. අවශ්‍ය කරන දෙන්නේ මේ බුදු ආගමකට ප්‍රශ්න දෙන්න ගන්න එක විතරයි. ඒක තමයි ඒකට කියන සංඥා සුත්‍යයත් ඒකයි. එතනින් කියන සංඥා සමාධියත් ඒකයි. ආය අෂ්ටාංග මාර්ගෙම උතුම් කියනවා. ඒක හේතුව ඒවා දැකලත් නැහැ. රකින්නේ රකින්න වෙලක් නැහැ. රකින්න නිසලේ මාර්ගයක් ඉතින් බුදුදානන්ද සඳහන් කරනවා යම් ආකාරයකට කාලකුදුත් මේ කොබයි මම කියන රත්යක් වශයෙන් පිළිගන්නවා නෑ. යම් රූපයක් තියා බැලුවට පස්සේ නැත්නම් යම් රූපයක් මේ හැට අමුවිච්ච ගමන්නේ ඒ රූපයේ තියෙන මේ මාත්‍රෙම නතර කරන්නේ. දැක්ක දැක්ක බව දන්නේ. මේ චක්කුද්්වාරේ රූපයක් වටනවා කියලා අපි දැනගත්තොත් ඒකත් අදේශනේ. මොදැක්ක නොදකින් වෙච්ච දැනට දකින්න නැති මාත්‍ර දකින්න වෙන්නේ නැති විචාර කරනවා. ඒ කියන්නේ දකින්න රූපයේ පිළිබඳව හොඳට සතිය ළඟිලා තියෙනවා. ඉතින් සතිය ළඟින් නිසා යොමු කරගන්න නිසා ඒ දකින පවතිනා වූ රූපේ විදේ ඒ දකින හේතු වෙනා වූ Tamange ඇහැ විදේ ඒ විදේ පහළ වුණා වූ චක්කු විඥානයේ විදේ රාගයක් අත්දැකීමක්වත් එමන මේ වර්තමානයේ දක්ම මෙනෙහි කරමින් ඉන්න රූපයක් නොදැක්ක නොදකින්න වෙච්ච දකින්න නැති බලමින් ඇති බලන්න වෙන්නේ නැති රූපයක් හදන්න. කොහොමද මේ දෙක ගන්නවා නම් අලුත් පිට ඉව දැකේ විදි ඒ විදි අපේ දැකෝ සම්මත යම් ආකාරයකට ඒක හඳුනාගත්තේ නැත්නම් ඒක මාර්ගයෙන් කොට ආත්ම දුක්ඛයක් ඇති වෙන්නේ නැත්තේ. නැතේ නේ මේ ආත්ම දුක්ඛයක් ඇති කරගන්න නැත්නම් එතනක් නෑ මාළු කුතුම්බ අතනක් නෑ ඒ දෙකමත් නෑ ඔන්න ඔය තමයි ඉදී කියලා කියන්නේ. ඒ සේවන්ත දුක්ඛ. ඒක නිසා සංස්කාරතරව ඉනේ කිවිවි කරව අහං කටිනේ කටේ සෑම වෙලාවෙම අපි හිතා ගන්න ඕනේ අර කියන හතර පාදාන පාදාන සම්බන්ධයෙන් බාහිර වෙනවා පාදාන ಜಾති හතර කාම පාදාන සම්බන්ධ කරගතියි විච්ඡු පාදාන කියන්නේ කුටි වශයෙන් ගන්න ගතිය සීලබුදු පාදාන කියන කියන්නේ වැඩිව ගන්න සිද්ධුත අත්වාද පාදාන කියන්නේ මම දක්න මගේ දක්න මේක මමයි දැක්කේ කියනවා අත්වාදය. මේ උපාදාන සඳ හතර විලායක සිද්ධ වෙනවා දැකපු රූප සඳහා දැකච්ච වෙච්ච රූප සඳහා දකින්න කියන රූප සඳහා හතර ලක්ෂණ දෙකක් නමුත් සත්‍ය දැනට දකින්නේ මේ රූපේ දක්නාකව මෙනෙහි කරමින් ඉන්නවා නම් අපේ හිත දන්නවා නම් මගේ ඇහැයි දැන් ක්‍රියාත්මක වෙන්නේ ඒ සියලුම රූපය දක්න දිනවා දක්නවා කියලා මෙනෙහි කරනවා නම් ඒ රූපේ විශේෂ රාග දේශ මොහොයි. පහළ නොවන මට්ටමට යොමු මනසක පහළ වෙනවා නම් ඒ මැත්තේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ඉතින් ඒ අපි වෙන්නේ. ඒ දෙක මැදක් නැහැ. ඒ නිසා මේ මොන ආගමකට මේක අදා ගන්න බැරි වුණත් කියා ගන්න බැරි වුණත් මේක කපන්න මේ භව පටලේ නැත්නම් මෝහ පටල සංසාර ගණක් කියලා කියනවා මේ කෙලෙස් පටල මෝහ පටල එකම එක මේ ප්‍රඥායුදී කිසිත් නේ කරන්නේ ඒක බොහෝම මම හිතන්නේ සාකච්ඡා කරන වීඩියෝ යන්න ඕන තරම් මේක තවත් තත්ත්වයක් එළියට දාන තමයි ඉන්දිය භාවනාවේ සම්මතනාදී උත්තර මානවක අවිලා පොතදාති වන්න ඕලේ අයලවලනවා තමයි අපේනවා සාකච්ඡාව යන්නේ මේ ඉන්දිය සම්මත එතකොට උත්තර මානවක කියන්නේ මේ දුක බලන් දෙකක් මේ මනසන්නේ විදෙක් දුක බව හොඳට දැනගන්න ඕනේ දැක්කහොත් අපි ඉන්නවා නම් බලනවා නම් බලන්න වෙනවා නම් කෙලෙසෙත් බලන්න දෙයි කියලා අපි විවරයක් කරනවා. ඒකයි පුදුමන කලකන් නරකය අර මුලින් කතාව ගන්න. ඒකෝ තේරෙනවා මේ මිනිස්සේ මොකකින් හරි දැකලා තියෙනවා මේ රූප ඇහි ගැටිලා ගැටෙනවත් එක්කම අනිවාර්ය උපාදාන ප්‍රකටතාව වෙනවා. එහෙමනම් කරන්නේ බලන්න කිව්වේ. කවදාද ගැටුනොත් මේ රාග ද්වේෂ මොහ තණ්හාමය ඕනම හිතකේ ඒක උපාදාන බාල කරනවා එනක සත්‍යනාහයින් එකයි. ඒ නිසා අපි කරන්නේ රූප නොකල සත්‍යනාහ මේ විගත අයත නාහකයට වෙන දේවල් අත්‍යන්ත නැතුයි. ඒ කියන්නේ ඕනම දෙකි මේ සාසුබෙන් දුසල තුනක් ඕකේ ඕකම නෑ. ඊ ඔක්කොම නිවන් දැකලා. ඒ වගේ මේ කතා කරන්න බැරි මිනිස්සු ඔක්කොම එහෙනම් නිවන් දැකලා. අත්පය අන්තභාග වෙන්නේ අන්තභාගයන් නිවන් දකිනවා. එංගොඳුන් කවදාකවත් ජාති අන්දරිකා රූප විදිත ප්‍රශ්නයක් නැහැ. අවශ්‍යයක් නැහැ. අරමතු රූප විදිනේද අර පොදු අන්තර වැලිය පොළොව දා ගන්නවා වගේ පොළොව කියා ගන්න මොකද එතන තේරෙනවා දෙන්නේ. එදා රූප බලන්නේ නැතිව පටන් ගන්න මේ සීලබ්බත කරාමාගේ සුදු අහතු වන්නට කරන්නේ. දුක බැරි දුකයි ඒක බලන්නේ නැතුව ගැටීමක් නැතුව ස්පර්ශයක් පහළ වෙනකොට කාදාක් වේදනාවක් නැත්නම් පහළ වෙන්නේ නැහැ ඒ නිසා වේදනාවක් ප්‍රඥාවක් සංස්කාරයක් නැත්නම් නිවනක් ලබන්නේ ඒක අනිවාර්යම ස්පර්ශයක් ඒ නිසා ඔක්ක වෙලක් බෑ මෙවිතර බලන්නේ නැතුව රූප අන්ධක අන්ධාකරණය ඒ විදිහට කොම්පියුටර් කාලවලදී මහරතනවාදී ඇත්ත ඇත්තටම අන්තිමට හැදිරියක් වෙනවා කොච්චර සියුම් ඇතිවෙන්න කපන්නේ කියලා ඒක පස්සේ පිළිවිලින් බඩ කෑල්ලක් කපන්න වගේ මොනවද අපි දෙක දෙන්නේ මොකක්ද ඇත්තට පිළිගන්න කියන්නේ ඇත්තට ඒක දැනගන්න සංකේත දීලා ඒක අපි සාවදෙක දෙන්නේ සාපයක් මිත්‍රකින් කරපු දේ ඇත් ලැබේවා ඇත් ලැබේවා කියලා මට ලබාගත් ඇත් එක කියන අපි දුකට ඇත් වේවා කියලා කරන සාපයක් කියන්නේ කොහේ වෙයි කරගන්න මට වරදක් කියන්නවා කිව්වොත් ඒ වගේම තමයි මේ වගේ මනක් ආන්න ඉස්සෙල්ලා අපිට ඇවුනා නම් කියපු නිරපයි. නාගෝ වෙනකොට කාලවලේ නාරකට වෙනවා. මොකද එහෙනම් මේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ ඇත්තටම අන්තිමට හැදෙන්නේ කියන්නේ. අන්තිමට රූප අපාදාන සංකේ පහල වෙනවා 11 කියන්නේ නැති මේ මොලේතර භාගයක් හොයාගන්න වෙන නගරයක උනත් ඉස්සතු කරකට යන්න. මිනිසුන්ගේ වාහන වලින් හදබදයක් නැතරේ. ඉන්නලා ඒ දීලා තියෙන මාර්ග සංඥා කරන අනුව ටික ටික ටික ටික තාම අඩු වේගෙන් කාග හැරි අත උරුවක් ඇතුව යන්න පුළුවන්. ඒ විලාදී ඒ වුණ කරත් කියන්නේ යක්ෂරේ මුවන් තරම් අඩු වේගෙකින් යන්න පුළුවන් නම් දැනගත්ත ගමන් යන ඔක්කොම අටුවේක තමයි යන්නේ ඉක්මනට යන්න බෑ 72 පාගන තමයි නමුත් උණු කරන එක දැන් පුදුවා තරම් අඩුවේදී කලවිලි කියන ගේම පුදුවා තරම් ගියේ ඉතු කරලා දෙවෙනි ගියරේ යනවා දෙවෙනි ගියරේ පුදුවා තරම් ගිහලා වාහනේ පුරුදුනකොට තුන්වෙනි ගියරේ ඉලේක පස්සේ ඊට පස්සේ තමයි ආගෞදිය පස්සට වණක් කරන සුබෝම හිමීට මාන ගාන පුරුදුනකොට යන්න යන ගමනක් තියෙනවා මාත් ඒක කරලා ඒක කොහොමද පුළුවන් ඒ ලයිසන් ගන්න අන්න ඒ වගේ තමයි අපි මේ අනුදිනාසේ අය මන කියන මේ ශරීර කියන්නේ වැඩ පිළිවෙල ওই විතර නුවර කොළඹ වගේ නගරික තාමත්ම අනුසීගේ ජනාකීල වාහන වලින් තාමත්ම ආනක මන්තන්දියක් ඒ මන්තන්දියේ ඉන්නේ වෙලා සිත්යේ විස්තරයක් කියන විදිහ නැත්නම් හත්තක් අන්දේ මුලියේ අපි මේ වෙලාවට වෙනක අඩු වාහන අඩු දැනකට යනවා. එතුණා අපි මේ විශාල වශයෙන් රංග ශාලාවක් නෝ. ඒකට විශේෂ ගණකෙන් තමයි දෙන්නා. අපි ශුන්‍යාගාරෝ ඒක මොනකටද ආරම්භ කරන්නේ. ආරම්භය විස්තර රූප නැසෙච්ච කියන්නේ බලාපොරොත්තු වගේ දෙන දුක් කවදාකවත් ගැටුම් දුන්නම වෙනවා කියන්නේ. එනිසා ඒ රූප ඒවත් එක්ක ගැහුවට ඒවා අපිට ප්‍රතික්‍රියා නොකරන ගතිය නිසා ඒවා ඵල රූප අවිඥානික රූප අනිත් අවිඥානික රූප විදේ නම් අපේ අර කෙදරවල ගෙනාව කිසි ගතිය අනුව සම්ම ප්‍රබලම වේවා නොවේවා හොඳයි නරකයි ආදි වශයෙන් මේ උපාදානයේ තියෙනා සංකල්ප පහයි එනිසා වහා මේ වල ප්‍රතික්‍රියා කළ යුතුද කුලිකයක් කරන්න පෙළෙන ගැතියක් නෑ මොකද අපි ගුරුවරු කියලා කියනවා මේ කරන්නේ ඒ වගේ මේ ගැස්කල් අපි ඉතිරේ පැනලා ඕ මම දැක්ක මට මොකක් කෙරුවේ නෑ කියලා ඇඟට පයින් ගැතියක් ඒක නිසායි මේ වගේ අර පාදාන පහල් නොදියු පිළිස වස් රූප ඇහ චක්කු විඥාන කියන ආරම්භන ద్వාර අදුක කටකෙන්නේ තුනේ පුළුවන් තරම් ශක්ති ద్వාරයේ දෙවිදුනක මෙලී කරලා කටයුතු කරන්න උත්පන්න සුළුයි පැත්තකට යනවා. උත්පන්න රූපදීන අපි අර ප්‍රාදානවන්න යන්ත්‍රයක් අපි ක්‍රියාත්මක කරන ඒ දෙත්තත් නෑ ඒකයි අපේ පැත්තට ආය අර පිළි අපේ සංකායයේ නෝරක් ගන්නවා. ඒක නොවෙන්න නම් ඒ අදු වේග ඇති කරගෙන ඉන්න බලනකොට දක්න දක්න වෙන්නේ නෑ. අහනකොට අහනවා යහනවා කියලා මෙනෙහි කරනවා. ඒකත් ආනපත් ඉස්තිගතට යෝගාත්‍යත බලන්නේ වගේ ඉස්තිග කරනකොට කර්මයට වඩින්ද ගොරෝසුද සූන්ද බලන්න යනවා. බැලුවොත් එකකින් අපතේ. ඒකට කියනවා සුදේශකපත් කපයි. අනුවලන් ඇතුළේපත් කියලා කරනවා. ඊගාට හොතේ කියලා කියනවා ආදී පිළින් කරේ කියන මේ තුනේ එක්ක සුත මුත කියවාම වටින ක්‍රියාකාරී භාවයෙන් වැඩ කරන එක තමයි මේ ඇයි ඇයි කොහොමද සුත්තමයි ඊගාවට කරන ඊගාට කරන ඊගාට කරන එක්නාර වාහනේ යනකොට ගියර හතරේ තුන ගියරින් පටන් අර ගන්නවා වගේ වඩාම ප්‍රකට ගොරෝසුම දෙයක් පටන් ගන්නවා වගේ සර්වඥාන්තයේ මේ භාවනාව පටන් ගන්න පායක් වාරේ පායක් ගන්නවා. එනිසා විපස්සනාවේ මේ ප්‍රධාන ආදර්ශ පාඩයක් කියන්නේ වතා පාඩකට විපස්සනාදී විශේෂය. යමක් ප්‍රකටද එතනින් විපස්සනාට ගන්නවා. මේ බැස අරගෙන එහි කියනා වූ මේක ద్వාරයේ මේක ආරම්භනේ මේ ඊපන්දේ ආදි වශයෙන් බලන් බලන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට තේරෙන පටන් ගන්න ඉතින් ටිකක් සංක්‍රියාත්මක වෙනා වූ ජීවසාරස අතර දුවා විඥානයේ පාලවිදු ඒ අතරේමයි අනිත් ඉතින් සීක්‍රේ කියනවා. ඥානයේ ගලක් වදිනකොට පහළ වෙනා වූ මේ ඥාන විඥානයේ වැඩ පිළිවෙලක් සමීකරණය ඒකමයි නමුත් වැඩ පිළිවෙල නිසා. ඊක්ෂණෝ ඊක්ෂිතව අනිත් අධ්‍යයක් කරනකොට අතුන්ති පරිදීදී ඉන්නේ සෑම තැනකදීම ස්කන්ධ පවතිනවා. රූප ස්කන්ධ වේදනා ස්කන්ධ ඥාන ස්කන්ධ සංස්කාර ස්කන්ධ පවතින විදුල. ඒ මැත්තේ ඇති වෙනව මේ උපාදානවත් තමයි අපි මේ සුත්‍රාදී භාවය. ඒක නිසා ඒක චිත්තක්ෂණයක දැනගන්නවා මේ චිත්තක්ෂණයේම යම් ආකාරයකට අර මාළුක පුති ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැකපු නැති දකින්න මේ නැති බලන්න බලන්න නැති බලන්න වෙන්නේ නැති ආදී රූප වල දෙල් සිදුවනවා නම් ඔය අභිධර්මයේ කියන රූප සාර්ථකයක් කතා කරනවා නම් දැනීම පිළිතර බලන දෙයක් කියනවා නම් නිසා දැකීම සහ බැලීම කියන කොටස් දෙකක්. චක්කු විඥානය තාක්කල් තමයි මේ චක්කු විඥානික උදාහරණයක් ඇති තාක්කල් තමයි දුකක් ඇතිවෙලා වෙන්නේ. දුක ඇති තාක්කල් තමයි චක්කු විඥානය චක්කු වාද කුක්කඩ දෙකක්. උන්වහන්සේගේ මේ රූප නැතුවත් නෙවෙයි නැත්නම් චක්කු ප්‍රකාශය නැතුවත් නෙවෙයි චක්කු විඥානය නැතුවත් නෙවෙයි නමුත් මේ චක්කු ප්‍රකාශයේට රූපාරමණ කියන වචනකොටම එතනදීම තේරෙනවා ඒක ඇත්තට කිසිම රූපකාරියක් ඒක අනිත්‍ය දුකයි අනාත්මයි ඒක පවතින කතරගාටක් වෙනත් රූපේ වේවා මගේ මේවා වශයෙන් අර රූප ඉතිව පවතිනා වූ ලෝකේ සදාකාලිකව පවතිනා මේ රූප කියන ආදි වශයෙන් ගණිතක් කරනවා අනිවාර්යයෙන්ම අන්තිම කනවත්වයටයි විශේෂයෙන් මගේ අස්තුදාගේ අන්තිම කනවත්වයටයි කොටපත් ඒකට විශේෂම යන කලසුනේ ඒක නැත්තම් අපිට කිව්වවල අම්දයාගේ උතුමා ගන්න එහෙනම් බලන්න ඇති ඉස්සරහකල් හරි ඉතින් තියෙන දුක ඉතින්සායේ එන්නේ ඇහැට කනට ආවේග කරන ආවේග කරන එන්නේ කර්මානුකූලව වෙන කල්ලා ඉල්ල කරන දෙයක් නැහැ කවුද හොයාගෙන යන්නත් එපා. නමුත් ඒකෙදී සාමාන්‍ය ගොඩේ වාසිය කියනවා මේ වාසිය තමයි හරි විවහාරය ඇත්තටම අනුකූලයි. මතරන් ගැඹුරක් මේක තියෙනවා කියලා වැටහෙන්න නම් කල්පනා කරනවා. චක්කවාදීනි වෙන්නේ රූප වෙනව තවදිනවා කියලා ගත්තොත් ඒක අවසාකත් වෙනවා. රූපයෙන් වෙන්නේ වෙනම චක්කුප්පදාදයක් කියලා කියනවා කරගත්තත් කවදාකවත් නෑ. මේ විදිහට රූප ඇති නිසයි චක්කු විඥානය කියන්නේ. කොළහෙන්නේ කුපිත වෙන්නේ ඒ කුපිත වෙන ගතිය නිසාමයි රූප ඇවිල්ලා ඒක වාගේ. මෙන්න මේ ප්‍රතිස්කම ධර්මයේ දැකීම තමයි සාතන් ආන්දේගේ සිදුවේ. යෝගාවචරයට දක්ෂින වේලාවක් ආදා දැකීම මෙහෙ කරගෙන ඉන්නවා නම් එන්න හිත අතර කල්පනා කරනවා. ඔක්කොම දැක ගන්න ඕන කිසිම කතාවක් නැහැ. මොකද විශ්වාසික ඉවර කරනවා නම් ඒ වෙලාවේ සත්‍යතාව දෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඒක කල්පනා කරනවා වෙනකොට මම දැන් දැකගෙන ඉන්නවා කියලා දැකගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා කියලා ඒ වෙන එක. එතකොට ආලුබුදු ස්වාමීන් වහන්සේ අවකාශ නැතික දැක්කේ නැති කපින් දුන්නත් බලන්නේ නැති කලින් බලන්න වෙන්නේ නැති රූපයක් වඩපත් වෙනවා මේ ඇත්තම නු දෙන්නේ. ඒකට සංඥාදේශනා කරන්න වෙන කටයුත්තක්. උපාදාන කාරණ වෙන කටයුත්තක් වෙනවා. ඉන්නේ උපාදාන කරන්න තියෙනවා. කොට මොකද ඊගාව යන්න හදන්නේ විදිහට තියෙනකද ලක්ෂේ ලක්ෂේ කියලා කියන්නේ නිදුනියත් ආවෝ සෑම විදිහට මේකල මේක කියලා කියනවා උපාදාන සම්බන්ධ දුක්ඛ උපාදානයේ අත්‍යවශ්‍යකම තමයි සම්බන්ධ දුක්ඛ ඒ නිසා මෙතන යතුරු බාමුණ නැවතත් මතක් කරලා මොකක්ද කියනවා ගොඩක් අය කරගෙන යන ඇවිල්ලා තියෙන කාමයේ ඒ කරපු කාමෙන් දැනෙනවා. මුලින්ම හොනාරකින් එක තේරුම් ගන්න ආරම්භ කරනවා.